පෙරවරු 11යි. ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර අයිබෝන් රසවන්තයිනි ශ්‍රී ලංකා වර්ණිදුලිය සංස්ථාවේ සුදේශීය සේවයේ විකාශනය වන ඉරිදා සංග්‍රහයයි මේ. මේ දුරුතු මාසයේ අවසානය කරා ළඟා වී තිබෙනවා 2024 දුරුතු පෝයත් ආවර වුණා. මානසික වශයෙන් විවිධ සිරකූඩු තනාගෙන සිටින අපි ඒවායින් නිදහස් කරන විශේෂ මිනිස්යන් මේ ජීවිත කාලයේදී අපට හමු වෙනවා. ඒ බඳු කෙනෙක් මට අතීතයේ මුණ ගැහුණා ඔහු සිත්තරේ. ගුරුවරේ සමන් චන්ද්‍ර රණසිංහ පළුගස් දමන පොළොන්නරුවේ පාසලක චිත්‍ර කර්මය ඉගෙනුවා. ඔහු අකාලේ මිය ගියා. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් ඔහු මූර්ති අඹන්න පුළුවන් ඔහු ලේඛන කලාවට දක්ෂයි. ඔහුගේ කතාවක් උපුටා දක්වන්න ඔබට ඉදිරියෙන් හමුවන්නේ ඔබේම දැසයි. ඔබට හමුවන දැසෙහි ජීවිතය ඔබේම ජීවිතයයි. පහනකින් පහනකට දැල්වෙන ආලෝකයසේ දැසකින් දැසකට ප්‍රාණය ගලා යයි. ඔබ දකින දැස ඔබේම දැසයි. බොහොම සොඳුරු කියමනක්. ඒ කියමන සමග වික්ටර් රත්නායකයන් මඩවලස් රත්නායකයන්ගේ ගීයක් ගැයුවා. මඩවලස් රත්නායක මේ මාසේ දුරුතු මාසේ අපාතරින් වෙන් වුණා. මහගමසේකරත් එහෙමයි. ආනන්ද සමරකෝන්, පියසිරි විජේරත්න මේ කලාකරුවෝ ගැන අපි වරින් වර විවිධා සංග්‍රහයේ සිහිපත් කළා. වික්ටරත් නායකයන් ගුවන්විදුලියට ගැයූ මේ ගීතය ජන කවි මිහිර පදනම් කරගත් ගීතයක්. අපි ඊට සවන් යොමු කරමු. Thank you. පැලට වී හේනේ නගින්නේ පාළුව හිමින් මගේ පැලටත් නැදින්නේ මේ අටවකයි සඳහාසී පිපෙන්නේ ළඟට මැණිකේ තෙලටිය දළු කඩන්නා පලියෙන් මාගෙත කොල කැඹුලකට පෙළටිය දළු කඩන්නා ඉරු පිළියෙත් පලියෙන් ළඟට එන්නා කොළ ඇඟුලකට තෙල කිය දලු කඩන්නා ඉරු දෙලියට පලියෙන් මා ගෙට විශේෂඥ වෛද්‍ය රුවන්නේක නායක මහතා විශාල උනන්දුවක් සුනිසාන්ත සංගීතවේදියා පිළිබඳව දක්වා තිබෙනවා. පරිේෂණ කර තිබෙනවා, ලියා තිබෙනවා. මෑතක කියවන්ට ලැබුණු විශාල පොත් තුන. 1 2 3 කාණ්ඩ. සුනිසාන්ත දිවිසරියෙහි මියැසි මිහිර අපූර්ව පොතක්. කාණ්ඩ තුනකින් යුක්තයි. ඒ පිළිබඳ අපේ ගෞරවය රුවන්වැලිකනායක දොස්තර මහත්තයාට පිරිනමමින් සුනිල් සාන්තයන් 945 නිර්මාණය කළ ගීයක්. මේ ගීතයේ මුල් තනුව ජේසුපන්නේය නමින් කළ නිර්මාණයක්. සමහර අය විපිලිසර වී තිබෙනවා ඒ නත්තල් නැත්නම් ජේසු ස්වාමීන් පිළිබඳව සැකසූ තනුවට නිබඳු ගීයක් කෙසේද ගැළපෙන්නේ කියා. එහෙත් අසීමිත ජනාදරයට ලක් වූ එම ගීතය අපි වරින් වර අසා තිබෙනවා. අද ඔබේ සවන් පතේට සුනිල් සාන්තයන්ගේ මිහිරි හඬ මෙසේ එක් කරන්න කැමතියි. कोकिलयांगे कोकिल नादे කොකිලයන්ගේ කොකිල නාවේ හීන හඬින් හීන වගේ ඉනගේ ජාති ජාති මාලින් සුවඳ නුරාබී වටින් පිටින් සිසිල් සුලා නමලේ සාමදාන සැඳ සුබං ඇදිනේ අන්න ගන්නේ රත් මූද කිලෙන්නේ මගේ කුමාරී යාල තොටිල්ලේ පැරිමුනි දැලේ කොකිල යන්ගේ කොකිල නාදී කොකිල යන්ගේ කොකිල නාදී හේන හඳින් හේන වගේ ඉනගේ සෙවෙන්නේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ පායි පාසන්නේ නිකම් තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙවියෝ අපේ පෙම් බලා ගීත ගයනෝ කොකිලයන්ගේ කොකිල නාදී කුකිලයන්ගේ කුකිල නාදී හීන හඳින් හීන වගේ ඉනගේ සමන් මලක් නෙලා මගේ බිසුගේ හිසේ ගසම් අන්න මගේ විනුතේ නෑනේ නෑ මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙන් සිරි මගේ කිරිලි හනේ සුමිරි ගයන මගී කුකිලයන්ගේ කුකිල නාදී කුකිලයන්ගේ කුකිල නාදී හීන හඳින් හීන වගේ ඉනගේ නැතත් සුදු මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින්නේ පස්සෙක් මගේ සුන්දරී මෙලුම් එලුම් ඔබයි මගේ පෙම්බරී මගේ අසෝකා මගේ විසකා මගේ මාලිකා කුකිලයන්ගේ කුකිල නාදී කුකිල යන්නේ කුකිල නාදී හීන හඳින් හීන වගේ නැගී හීන හඳින් හීන වගේ නැගී මිනිසයන් වූ අපට තිබිය යුතු වන්නේ ඉර එළියත් එයින් යම් යම් දේ බලා ගැනීමට හැකි භෞතික ඇස් දෙකත් පමණක් නොවේ. මනුෂ්‍ය ධර්මය නිසා අප තුල ඇතිවිය යුතු තවත් ආලෝකයක් තිබෙනවා. ඒ ආලෝකය අපට නොමැතිනම් එම ආලෝකයෙන් බලා ගැනීමට හැකි ආධ්‍යාත්මික ඇස අපට නොමැතිනම් අප සම්පූර්ණයෙන් අන්ධ නොවූ අයයයි ගැනීමට පුළුවන්කමක් නැහැ. ආචාර්ය W අධිකාරම් තුමා එසේ ලියන්නේ පවසන්නේ. ඒ ආලෝකය ඇති කරවන මනුෂ්‍ය ධර්මයේ වනාහි ආදරයයි, දයාවයි, කරුණාවය. මිනිසයන් අතර නොගැටී ජීවත් විය හැකි වන්නේ ඒ එළියත් ඒ ඇසත් අපට තිබුණොත් පමණයි. එනිසා ඉර එළිය ගැන ඉගෙනීමේදී ඒ එළියත් අප විසින් අමතක කළ යුතු නොවන්නේ. ඉන්දියාවේ භජන් ගීතයක් ಭಾರತೀಯ භජන් ගීතයක මధుර රාවය අපි බොහෝ දෙනා ප්‍රිය කරනවා. ඊන් නැගින ආධ්‍යාත්මික ශාන්තිය අප්‍රමාණයි. ඒ භක්තිය තේරවාදී බෞද්ධයන් හට ශ්‍රද්ධාව. එහි වෙනසක් තිබෙනවා. භජනය කිරීම දෙවියන්ට තමන්ගේ හදවතින් කතා කර කියනවා. ඒ තුලින් නැගෙන්නා වූ ශක්තිය මිනිසුන්ට ප්‍රතිකාරයක් බවට පත් වී තිබෙනවා. එබැවින් අපි භජන ගීතයකට ඉඩ සලසනවා ඉරිදා සංග්‍රහයේ. යහලුකම ඊතා උතුම් දෙයක්. එය ආත්මාර්ථයෙන් කිලිටි කළ යුතු නොවේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය හැම විටකම බුදුරජාණන් වහන්සේ පවා අගය කොට තිබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයෙන් අඩක් නොවේ මුළු ජීවිතයමයි කියා ආනන්ද හාමුදුරුවන්ට බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මිල්ටන් මල්ලවාරච්චි, මොහමඩ් සාලි, මිල්ටන් පෙරේරා කරුණාරත්න අබේසේකර බොහොම හොඳ මිතුරු. එනිසා එක්තරා ඉන්දියානු ගීතයක තනුව ආශ්‍රයෙන් කළ නිර්මාණයක් මිල්ටන් පෙරේරා ගායනා කළා. කරුණාරත්න අබේසේකරන්ගේ පද රචනයට අනුව ඒ ගීතයයි මේ. Thank you. ජානියේ ඔබ නැසු තතවත් යන්නම් ඇත්තයේ මම දුරා සේදතියන්නම් කල්යාණියේ ඔබ නැසු තතවත් දැන සෝත සුසුම්වල් කල්යාණියේ ඔබ නැසු රතාවා කියන්නම් ඇත්තයි එය மலர் பலமாய் வயட்டாயி லியவென்னே ரசவுல் பத்து சிந்தை வதவத சசல கரன் තත්වයට සවන් දුන් අපි දැන් යොමු වන්නේ මිල්ටන් මල්ලවආරච්චිගේ මිහිරි ගැයුමකට. මිල්ටන් මල්ලවආරච්චි මුල් කාලේ වික්ටර් රත්නායකයන් වාගේම හින්දි ගීත ගයා තිබෙනවා වේදිකාවල විවිධ තැන්වල. පසුව ඔවුන් ඔවුන්ගේම නිර්මාණ කලාවට එළඹුණා. මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන් කැමති වුණේ නැහැ හින්දි ආభాෂය නැත්තම් කොපි කරපු පිටපත් කරපු ගීත ගායන. කෙසේ වුණත් කරුණාරත්න අබේසේකරයන් ලියූ මේ ගීතය ඇතුලේ අර මිල්ටන් පෙරේරා ගායකයා ගැයූ ගීතනුවේ ආభాසය තිබෙනවා. එහි මූල රූපය ඉන්දියාවේ. මොහමඩ් සාලි මගේ දැනුම හැටියට මේ නව ප්‍රතිනිර්මාණ කළේ. කොහෙද රන් කුරුව ඔබ කෑ ඉවසන්න බෑ දුකයි ඉවසන්න බෑ දුකයි රන් කුඩුව ඔබ සෑදු කඩා දාගියාදු සන්තෝෂය මට පෑදු සුදා දැන් කොහෙද රන් කුඩුව ඔබ සෑදු කඩා දා ගියාදෝ සඳෑවක සුළඟේ ඔබ සිත ගන්න එමි ප්‍රියේ සඳෑවක සුළඟේ සිප කන්න එමිතියේ කැසී විනක වෙයිලා එමි පිළිගන්න සොඳුරියේ පිළිගන්න සොඳුරියේ රන් කුඩුව ඔබ සෑදු කදා දාගියාදු සන්තෝෂය මට පෑදු කුඩා දැන් කොහෙද රන් කුඩුව ඔබ සෑදු කඩා දාගියාදු ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක